අනේ වගේ බොහෝ දෙනා කල්පනා කරන්නේ නැහැ මේ තථාගතයන් වහන්සේ වැනි උත්මයෙක් මිනිස්සුන්ව ජීවත් වෙන්න ගත්තාම ඒ ජීවිතය සාර්ථක කරගන්න දීපු මාර්ගෝපදේශනා දේශන ටිකක් තමයි මේ ධර්ම දේශනා කරන්න කියලා. ධර්මදේශනා කියලා කියන්නේ කියලා ඒවා කියලා හිතන්නේ නැහැ. ඒ නිසා ජීවත් වෙලා ඉවර වෙලා බණ හොයන්න යනවා. නැත්තම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා මාර්ගෝපදේශ දෙතුරු ප්‍රාර්ථනා කර කර ඉන්න බලනවා. ලබාගත් ජීවිතේට තමන්ගේ හැකියාව ඉක්මවා යන තමන්ට ඇසුරු කිරීමෙන් ලබා දෙන ගුරුපදේශ ඉක්මවා යන ගුරුපදේශයක් මෙහි තිබෙන බව බොහෝ දෙනා කල්පනා කරන්නේ නැහැ. බොහොම ජනප්‍රිය ගාතාවක පද දෙකක් මම ගත්තේ. ඒ පද දෙක විතරක් විග්‍රහ කරලා ඉන්නහට අපි අදාළ පැත්තට යමු. සිත দমনය කර ගැනීම යහපත්. මන්දයත් සුඛවහං සැපගෙනත් දෙනු ලබනවා দমনය වූ සිත. අන්න බුදුදහමෙන් පෙන්වන්නේ දුක් නෙමෙයි කියන එක තේරෙනවා හොඳටම. සිත দমনය සැපගෙන දෙයි. ජීවිතය තුලම සිත දමණය කරගන්න ඕන. එතකොට එහෙනම් දමණය වූ සිත සැපගෙන දෙයි නම් දමණය නොවූ සිත දුක්ගෙනත් දෙයි. ඔබ ජීවත් වෙන්නේ දමණය නොවූ සිතකින්ද? ඒ දමණය කරගන්නේ කෙසේද? ජීවිතය තුළ මාඳුනා ගන්න ඕන නේද? මම මෙහෙම පටන් ගන්නම්. මේ සමාජය ඉතා අඩුවැටුපකට සේවය කරන කම්කරුවා. අපි හිතා කියමුකෝ නගර පිරිසිදු කරන්නයි කියලා. ගේ පටන්. ඉහළම වෘත්තිය දක්වා විවිධ ශේෂ්ත්‍රවල වෘත්තීන්හි ස්ත්‍රී පුරුෂ හැමෝම යෙදෙනවා. තමන්ට ලැබෙන අධ්‍යාපනය සහ තමන්ගේ හැකියාවට අනුව. ඇයි මේකට රැකියාව කියන්නේ? රැකෙන පාර. ජීවත් වෙන්නට ගියාම බඩගින්න පිපාසය ඇඳුම් පැළඳුම් ආහාර බෙහෙත් ආදී කරුණු සපයා ගන්නට වත්මන් සමාජයේ මුදල් ඕන වෙනවා. ඒ කාලේ භාණ්ඩ හොමාරුවක් තිබිලා තිබෙනවා. මේ නිසා මුදල් උපයන්න වෙලා තිබෙනවා. ඒක සකස් වී පවතිනවා දක්ෂතාවයන්ට අසහ විවිධ වෘත්තීන් වලට අනුව වැඩි මුදල් සහ අඩු මුදල්. මේ නිසා සමාජය සකස් වී පවතිනවා මව්පියන් ගුරුවරුන් පාලකයන් හැමදෙනාම වැඩිමල් මුදල් උපයන පැත්තට සමාජය ගෙනියන්න. ඒ සඳහා ඒ ඒ ශේස්ත්‍රවල ප්‍රවීණයන් වශයෙන් අර මාර්ගෝපදේශකත්වය ලබා දෙනවා. වෛද්‍යවරයාට, ඉංජිනේරුවාට, ගොවියාට, කම්කරුවාට, විවිධ ශාස්ත්‍රණීය හැලෙන්නන්ට ඒ ඒ අය ප්‍රවීණයන් විසින් මේ ශිල්පීය ඥානය ලබා දෙනවා. අර මෞකසින් මෙලව එළියදුර ලදරුවා මේ මොනම ශිල්පීය ඥානයක්වත් ලබාන හිටියේ නෑ. එහෙනම් ඒක දන්න අයගෙන් ලබාගත් දෙයක් නේද? මේ ශිල්පී ඥානෙ ලබාගෙන අර වැටුපක් ලබා ගන්න තත්ත්වයට ආපුවාම රැකෙන පාර හරි. ඒකට විවිධ තනතුරු හෝ නම්බුනාම හෝ මොනවා දීලා තිබුණා. මේ පූජ්‍ය පක්ෂයේ වශයෙන් ධර්ම දේශනා කරන අපි නම් ඔන්න නියත වැටුපකට වැඩ කරන්නේ නැහැ. නියත වැටුපකට වැඩ කරන පූජ්‍ය පක්ෂයක් තියෙනවා. අතුරු අනිස් හැමදෙනාම වැටුපකට වැඩ කරන අය. ඒ වැඩ කරනවට කම්කරුවාගේ සිට රාජ්‍යනාධිපතිවරු දක්වා හැමෝටම ගෙවනවා. මේ වැටුපට වැඩ කරන එකද ජීවිතය කියන්නේ? එහෙනම් හැමෝටම ජීවිතයක් තියෙනවානේ. අන්න එතන තමයි අපේ ඇයට අමතක වෙලා තියෙන්නේ. වැටුපෙන් පමණක් සියල්ල සාර්ථක වෙයි සියල්ල ලැබෙයි කියලා මිරුවක් පස්සේ යනවා. මේ මිරුවේ පස්සේ යන්න සමහරට ගුරුවරුත් උදව් දෙනවා මව්පියනුත් උදව් වෙනවා දරුවන්ට. ඉගෙන ගත්තොත් ඔක්කොම හම්බ වෙනවා. හොඳයි එහෙම ওই වැටුප ලබා ගත්තා අපි ගලමු කියලා විශේෂඥ වෛද්‍යවරයාගේ පටන්, ඉංජිනේරුවාගේ පටන් වෙළෙන්දාගේ පටන් දේශපාලනඥයාගේ පටන් ගොවියාගේ පටන් කම්කරුවා දක්වා. එහෙමනම් අර එදිනෙදා කීයක් හරි හොයාගන්න කලී වැඩ කරන පුද්ගලයා අතිශය දුකසේ ඉන්න වෙනවා ඉහළ වැටුප් ලබන්න හොඳ සැපසේ ඉන්න වෙනවා. හොඳ සැපසේ කිව්වම සම්දු සර්වල් කරගන්න නැතුව ගහ වෙන ගන්න නැතුව දික්කසාද කරගන්න නැතුව ගහන ඝාතන කරන්න නැතුව පලිගන්න නැතුව ඉන්න වෙනවා. එහෙම තියනවාද? නෑ ඒ දබර කරගන්න එක වික්කසාද කරන එක ඝාතනය කරන එක අර අහ පහළ වැටුපේ සිට ඉහළ වැටම දක්වා ඉන්න හැමදෙනාම තුනම තියෙනවා එහෙනම් එකෙන් ඔබට තේරෙනවද මුදල විතරක් සියල්ල ලබා දෙන්නේ නැහැ කියලා ඇයි ඒ ඒකයි මම කිව්වේ මව්පියන් හෝ ගුරුවරුන් හෝ තවත් කවුරු හෝ මේ දරුවන් මෙහෙවනු ලබනවා නම් සල්ලි වලින් සියල්ල හම්බ කරගන්න පුළුවන් වෙයි කියලා. ඔවුන් මේ සිහිනය පිටපස යයි. පස්සේ කාලෙක තේරෙවි සීනිය සැබෑ වෙන්නේ නැහැ මේව අපිට සාවේ කියලා. ඒ නිසා මේ සුඛවහං සඳහා සැපගෙන දීම සඳහා මේ මිනිසා බෙදලා ඉගෙන ගන්න ඕනේ. මිනිසා බෙදන්න ඕන. බුදුරජාණන් වහන්සේ මෙතන මිනිසා තුල තියෙන ආයුධයක් ගැන කතා කරනු ලබනවා චිත්තස්ස දමතෝ සාදු සිත দমনය කර ගැනීම යහපත් සිත দমনය කරගත්තොත් තමයි සැප ලැබෙන්නේ. අනර අර දෛනික යටපේ කම්කරුවාගේ පටන් ප්‍රතිහල වැටප ලබන්නා දක්වා හැම දිනාටමත් චිත්තස්ස දමතෝ සාදෝ චිත්තං දන්තං සුඛාවහං මේක ලැබෙන ක්‍රමයක් සතා තියෙනවා බුදු සමය තුළ අතක තබා ගන්න. ඒක තමයි ඒක අහලා තේරුම් ගන්න ඕනේ. අපි ඒකට පරතෝ ഘോഷය කියන වචනේ පාවිච්චි කරනවා ධර්ම ශ්‍රවණය කියන වචනයක පාවිච්චි කරනවා ඒවා තව වචන කීපයක් පාවිච්චි කරනවා මේ සඳහා සුතමේ ඥානය කියලා පාවිච්චි කරනවා අර අපි අර වෘත්තියෙන් විතරක් දක්ෂයෙක් වීමෙන් සියල්ල හම්බ වෙයි කියන එක සුතමේ ඥානයක් නෙමෙයි අනුමාන කිරීමක් විතරයි එහෙම ගිය කාටවත් එක ලැබුණේ නැහැ කියලා පෙන්නමින් මම මේ උත්සාහ කරන්නේ. එහෙනම් තවත් ගෙන යා යුතු පැත්තක් තියෙනවා කියන එක. ඉතින් මේ ජීවිතේ සැප ලබා ගැනීම සඳහා ඔය මුදල් හදල් ගෙවල් දරවල් හොයන තැන් පටන් තවත් විවිධ පැති ඔස්සේ මිනිස් සමාජය ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඔබ කියනවාද තුම්මැටි හෝ මත්පැන් පානය ප්‍රපෘතු කරගත්තේ දුක ලබා ගන්න කියලා. නෑ සැප සඳහා. යම් කිසි දෙයකට කෙනෙක් ඇබ්බැහි වෙනවා නම් ඒක යම් සැපතක් තියෙන නිසා තමයි ඔය. සැප කියලා වුන් හිතන නිසා. ඉතින් මේ සැප දුක් දෙක පිළිබඳව බුදු සමය පවතන විවරණය සෙසු ආගම් වලට වඩා විස්තර සහිතයි. අපේ රටේ පවතින සෙසු ආගම් වල සමහරට ඒක මේ සැප දුක් සම්බන්ධයෙන් පෙන්වන්නේ මරණින් එහා පැත්තට සදාකාලික ස්වර්ගයක් හෝ නිරයක් ගැන විතරයි. බුදු සමයේ ඉතිහා මේ සිතේ ක්‍රියාකාරීත්වය තුළ මෙලොව සහ පරලොව වශයෙන් විකාශනය වෙන මංපෙත් කීපයක් පෙන්වනවා. ඒ මංපෙත් වලට වුන් ප්‍රවිෂ්ඨ වෙන්නේ අනුගමනය කරන ප්‍රතිපදාවල ප්‍රතිඵලයක් වශයෙන්. ඒ ඒ පුද්ගලයා අනුගමනය කරන ප්‍රතිපදාවේ පෞත් ප්‍රතිපදාවේ පෞද්ගලිකත්වය තුළ තමයි මේ ප්‍රවිෂ්ඨ වීම සිදු වෙන්නේ. දැන් චිත්තස්ස දමතෝ සාදෝ චිත්තං දන්තං සුඛාවහං වලට අදාළ නෑ පාපේ නම්. නමුත් අපි ඒකත් බලන්න ඕන. අන්න මේ පුද්ගලයා සිත කය වචන පාවිච්චි කරන සිතින් පාපය කියලා කතා කරන පැත්තට ගිහින් ඒවා එකතු කරගත්තොත් ඒත් සැප ලබන්න තමයි කරන්නේ නැත්තේ. ඔව් කරන්නේ දුක ලබන්න නෙමෙයි. සදාචාර විරෝධී, නීති විරෝධී, විනය විරෝධී ආදී කොටක විරෝධී දේවල් කරලා මිනිස්සු දුකක් හොයනවාද ඔය? නෑ උන් හොයන යම්කිසි ආස්වාදයක් සැපතක් මුදල් වැඩි ප්‍රොෆයිල් හරි සතුටක් හොයන්නේ. නමුත් ඒ ක්‍රියාකලාපයන්ට පාපය කියලා නම් තියලා පාපේ අනාගතේ මරණයන් මතු දුගතිගාමී වීම කියන එක ශෝකායස්ස වේදෝ පරම්මරණා දුගතින් උප්පජ්ජති නැත්නම් එහෙම පැහැදිලි කරලා තිබෙන්නේ අන්න ඒ සිතේ අනාගතය. ඒ සිතේ ක්‍රියාත්මක වීමේ අනාගතය. ඒ සැප හොයන්න ගිය එකපාරක්. හොයන දේවල් හම් වෙනවා නමුත් manussකම නැහැ. හතාගවේ අසුනකේ ආශ්‍රය වෙලා නැත්නම් ඕපාතික ප්‍රතිසන්දියක් වෙලා තමයි ලබන්න වෙන්නේ. ඔබ හිතනවාද ඒ দমনය වූ සිත කියලා? නෑ দমনය නොවූ සිත. තව ලැබු ආගම්වල වගේම බුදු සමයේත් පවතින ප්‍රාථමික මාර්ග ප්‍රතිපදාවක් පවතිනවා. මේ සිත පිළිබඳ අවබෝධයෙන් තොරව පුද්ගලයෙක් වශයෙන් කරන ක්‍රියාකලාපයන් යහපත් ක්‍රියාකලාපයන්. තමාගේ පටන් මවගේ පියාගේ දූ දරුවන්ගේ ඥාති මිත්‍රාදීන් ගමේ රටේ ආගේ මේවාදීන් කොට ඇති මේ අවශ්‍යතා සඳහා කාලය ධනෙස මේ කැප කරන්න පුළුවන් නම් ඒවා පාප ක්‍රියා ගණයට වැටෙන්නේ නැහැ. පුණ්‍ය ක්‍රියා ගණයට වැටෙනවා. එතකොට ඒ පුද්ගලයාට ඒවට මෙලොව වශයෙන් ප්‍රශංසා බදුසහන සහ සතුට ලැබෙන අතර ඒ අනාගතයක් තිබෙනවා. ඒ අනාගතේ පසුගිය ධර්මදේශනා ගණනාවකදී මම පැහැදිලි කරලා තිබෙන්නේ අඩු දාණයට අඩු සීලයට මධ්‍යම දාණයට මධ්‍යම සීලයට උපරිම දාණයට උපරිම සීලයට වශයෙන් කයි විදිහටද මරණින් පසු දුර්භාග්‍ය මිනිස්සෙයින් සෞභාග්‍ය මිනිස්සෙයින් දෙවියන් වශයෙන් ප්‍රභේද වෙන බවයි. අන්න ඒ සිත හැසිරීමේ ප්‍රභේද කීපයක් කියපෙන්නේ. පාපයේ ප්‍රභේදය පිනෙහි දාන සීලවේකී අඩු මධ්‍යම සහ උපරිමයේ ප්‍රභේදය. නමුත් මේ එකක්වත් দমনය වූ සිත නෙවෙයි. Taman යම් පැත්තකට ඇලුනා වූ සිත. අපට තරම් පැහැදිලි අවබෝධයක් නැති ಭಾರತ සමාජයේ බුදුසමෙන් පරිබාහිරව හිටියා වූ බ්‍රාහ්මණ ආජීවක පාසණ්ඩ ආදී කොට නම් වශයෙන් සඳහන් කළා වූ විවිධ ආගමික නිකායන් වෙනත් උත්සාහයකදලා තිබුණා සැප සොයා පවෙන් සැප සොයා උත්සාහයේදීම පිනෙන් සැප සොයා හේවම එහෙම නැත්නම් අපි කියමුකෝ ඒකට පස්දර පිනවීමෙන් ආස්වාදය ලැබීම කාම ලෝකයේ කියලා කැමති ආකාරයෙන් අරමුණු මගින් සිත පිනවීමෙන් සැප ලැබීම කාමලෝකේ. ඒ කාමලෝකයේ සැප හේීම තුළ ඝනකයක් සහිත සැපතක් සමග ඝනකයක් රහිත සැපතකුත් අනාගතයේ සකස් වෙන බවට තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. ඒ දිව්‍ය සාවිතං uppajjati කියන වචන යටතේ. දෙවියන් අතර. ඒත් කාමලෝකේ ඉක්මවා ගියේ නැහැ. ඒ සිතට එන දේ ඔස්සේ ගොස් මේ සැප ලැබුව ඇරුණාම පවෙන්න අපාය යාම හෝ පිනෙන් මිනිසුන් අතර ඉපදීම හෝ පිනෙන් දෙවියන් අතර ඉපදීම හෝ චිත්තස්ස දමතෝ සාදෝ චිත්තං දන්තං සුඛාවහං නෙවි. නමුත් මේ මිනිස් සමාජයේ ඉතිහාසය තුළ මේ සෙවීම් තුළ මීට වඩා දේවල් හොයපුවා හිටියා. පවට එහා ගිහින් රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ සතුට හොයා ඊට එහා ගිය ඒ රූපයේ ශබ්දයේ ගන්ධ රසයේ කෙරෙහි තියෙනා වූ කැමැත්ත එපා වුණ ඊට එහා පිරිසක් හිටියා හොයපො. ඒ කතා කරන්නට අවශ්‍ය බුද්ධ කාලීන සහ බුද්ධ කාලයට පෙර ආතෝ කියන වචනය යටතේදී. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ සොයා ගැනීම එකක් ඊට පෙර ආතෝ සොයා ගැනීම ටිකක් තිබුණා. මේක වත්මන් සමාජයේ පැහැදිලිව බෙදා හඳුනා ගන්න නෑ සාමාන්‍ය අය. බුද්ධ කාලිනවට පෙර ආතෝ තිබුණ දේවල් බුද්ධ කාලින දේවල් නැත්තම් බුදුන් වහන්සේගේ දේවල් කියලා උපකල්පනය කරන බවක් අපි දකිනවා. කුමක්ද මේ බුදුන් වහන්සේට පෙර මේ අපාය නැත්තම් කාම ලෝකේ කාම දුගතියට යන පාරවල් වලට ඉක්මවා යමින් යමක් හේව්වේ කවුද මොනවද හේව්වේ? ඔවුන් සිත තුළ සතුටක් හේව්වා. ඒ සතුට හේව්වේ ඔබට දැන්නේ එන රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ කියන පස්දොරෙන් එන අරමුණු ඉක්මවා යමින් එහෙම නැත්නම් තරහව, ක්‍රෝධය, වෛරය කියලා මේ හිතට උපදින හැඟීම් ඉක්මවා යන්න බැරිද කියලා. ඔවුන් හමු වුණා. මේ සිත තුළ හමු වුණා වූ රූපයෙන්, ශබ්දයට, සංවේදෙන්, ගන්ධයට, ගන්ධයෙන්, රසයට, අරමුණෙන් අරමුණට සිත මාරු වී යන්නේක වෙනුවට එම අරමුණම වැඩි වෙලාවක් තප්පරයක් විනාඩියක් පැයක් පැය දෙකක් පැය ගණනක් එහෙම නැත්නම් මරණයෙන් එහා පැත්තට අවුරුදු 7-8000ක් ලක්ෂ ගණනක් ඉන්න පුළුවන් තැනක් හොයාගත්තා ඒකත් අර පාපයෙන් පරලෝ යාම පිනෙන් පරලෝ යාම තවත් පරලෝ යාමක් ඒ වගේම ඒකත් චිත්තං දන්තං සුඛාවහං නෙවෙයි බුදුන් වහන්සේ වදාළ චිත්තත් තමසෝ සාදු නෙවෙයි නමුත් ඒකේ තියෙනවා සිතෙහි යම්කිසි හැඟීම් යටපත් කිරීමක් ඈත් කිරීමක් ඈත් කළොත් නැවත එනවා යටපත් කළොත් යටි මතු වෙනවා අන්න ඒක තමයි වචන වලින් කියන්නේ මේ ක්‍රම ලෝකේ තිබුණා තථාගත ධර්මයේ මේ සිතේ විවිධ අරමුණු එන්නේ නැතුව එක අරමුණක එක අරමුණ කියන්නේ ඒක තියෙනව නෙමෙයි ඒක නිරන්තරයෙන් නැසෙමින් නැසෙමින් ඒකම පවතිනවා පවතින කාල සීමාවේ දුර ප්‍රමාණය වැඩි වෙනවා මෙන්න මේ පස්දරින් ලබා ගන්නා වූ රූප ශබ්ද ගන්ධ රස කාමසිත වෙනුවට මනෝදාරික ලබා ගත්තා වූ තවත් සිතක නතර වෙනවා මේ අය. ඒක අපි තථාගත ධර්මයේ පෙන්ලා තියෙන්නේ ලෞකික ධානසිත කියලා. ඒ ධානසිත කියන එකේ තේරුම සමහර විට මේ සමාජයේ ඉන්න අයත් දන්නවා ඇති. ඒ පිළිබඳ පොඩ්ඩක් හිත මෙහෙමකුවායේ gedara තියෙන ප්‍රශ්න හරි ඒවා හිතට එන්නේ නැතිව ඔබට ඉන්න පුළුවන් නම් පැයක කාලයක්. ඒ පැයෙම අර සිතට වද දෙන්නව මොකක්වත් සිතට ආපු නැති නිසා දුකක් නැහැ. මෙන්න මෙහෙම දෙයක් එදත් හොයාන තිබුණා අදත් සමහර අය හොයා ගන්නවා. හැබැයි ඔවුන් දන්නේ නැහැ ඒක චිත්තස්ස දමතෝ සාදෝ චිත්තං දන්තං සුඛාවහං නොවන බව. එබැවින් ස්පර්ශ වචනට ඇලුම් කළ කෙනා එය ඔස්සේ ගියා වගේ පිනට ඇලුම් කළ කෙනා ඒ ඔස්සේ ගියා වගේ දිව්‍ය කාමයට ඇලුම් කළ කෙනා ඒ ඔස්සේ ගියා වගේ මේ විවිධ අරමුණු එන්නේ නැති එක අරමුණක සිටින සමාධිය ඔස්සේත් කොටසක් ඒකට ඇලුම් කරලා ගියා. ගියා විතරක් නෙවෙයි අර ඊර්ෂ්‍යා ක්‍රෝධ ආදී දේවල් වලින් සිතර වදයක් නැති බැවින් මේක බුදු සමයෙන් පෙන්වන නිවීම කියලත් හිතුවා. පුදුම සතුටක්නේ පුදුම සැනසෙල්ලක්නේ පුදුම නිවීමක්නේ තියෙන්නේ කියලා. වත්මන් සමාජයේ භාවනාව කියන මාතෘකාව යටතේ මෙන්න මේ රූපයෙන් ශබ්දයට ශබ්දයෙන් ගන්ධයට ගන්ධයෙන් රසයට අරමුණු යන්නේක වෙනුවට ඔය එකක්වත් නොයවිත් මනෝද්වාරිකව අරමුණක ඉන්න පුළුවන් ස්වභාවය වැඩි කළ වැඩි දියුණු කර ගැනීමට භාවනා කියන කරන අයත් වෙහසනවා කරන අයත් ඒ සඳහා උග්‍රහය දක්වනවා. එදැම් මෙහෙට උපුටා දැක්වීමකුත් වෙනවා සමාධින් බික්කවේ භාවයට කියලා බුදුන් වහන්සේ වදාළේ සමාධිය වඩන්න කියලා ඕක කියලා. නමුත් මේවා පිළිබඳව දන්න දෙයට වඩා මේ සමාජයේ නොදන්න දේ වැඩි. ඒ නිසා අපි තවදුරටත් විස්තර කරන්න කල්පනා කරන්න ඉදිරියේදී මේ ඔස්සේ යමින් එබැවින් මේ සිතේ වෙනත් අරමුණු නොයන සංසුන් ස්වභාවය බුදු සමයෙන් පෙර සිටි ආගම් කතුරු වල හොයාගෙන සිටි බුදු සමයෙන් පරිබාහිරවත් පවතිනා වූ ලෝකෝත්තර නොවන තවත් ලෞකික තත්වයක්. තථාගතයන් වහන්සේ වදාළ පරිදි দমনය කරගත් සිතේ ප්‍රතිඵලයක් නෙවෙයි මේ. අවබෝධයෙන් ගොස් দমনය කරගත් සිතේ ප්‍රතිඵලයක් නෙවෙයි. බලහත්කාරයෙන් උත්සාහයෙන් ලබාගත් දෙයක්. ඒ උත්සාහයෙන් ලබාගත් පිරිසක් එදා ಭಾರತ සමාජයේ සිටි බව ඔවුන් නිවෙස් අතහැර ගොස් සිටි බව ඔවුන් සියලු දෙනාට තථාගතයන් වහන්සේ එක නමක් දෙලා තිබුණා. අත්ථ කිලමතානියෝගී බුදු සමයෙන් පෙන්වන සෝවාන් ආදී මාර්ගඵලවලින් තොරව පංචාභිඥා හරි අට සමාපatti හරි කියන කාරණාව ඔස්සේ යම් යම් ධාන ඥාන යම් ලබාන හිටියොත් ඔවුන් සියලු දෙනා අයිති වෙන්නේ මෙතෙන්ට. මේ පිළිබඳ අවබෝධයක් නැති සමාජය බුදු සමයෙන් පෙන්වන්නේ භාවනා කියලා අරමුණ නැතුව ඉන්න එක කියලා හිතනවා. හිතලා අරමුණ නැතුව ඉන්න මහන්සි වෙනවා. වාඩි වෙලා ඉඳගෙන. මුල් හරකණුත් ගන්නවා. මෙවදු தත්වයන් උපදවා ගන්නට අධික හිසරුදාවෙන් පෙළෙන අය යම් යම් මානසික රෝගීන්ගෙන් පෙළෙන අය තත් පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අරමුණු යටපත් කිරීම කෙරෙහි දැඩි වෙහසක් ගැනීම තුලිනුත් මේක උපදවා ගන්න පුළුවන්. මතක තබා ගන්න අරූපාවචර ධාන හතර දක්වා එන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්ට තිබුණේ නැහැ ඕන වෙලා තිබුණේ නැහැ. ඔබ කතා කරන නේව සංඥා නා සංඥායතන කියන සමාධියත් ලෞකිකයි මේතන දක්වායි මේ පාරේ ගින් අය ලබාගත් ධාන ඥාන ලෝකෝත්තර එහෙම නැහැ. එහෙනම් මේ හැම එකක්ම චිත්තස්ස දමතෝ සාදෝ චිත්තං දන්තං සුඛාවහං කියන සැපේ නම් නෙවෙයි. මතක තබා ගන්න. නමුත් වත්මන් සමාජයේ බහුතරයක් මේ සඳහා උත්සාහ දරනවා මේ ඔස්සේ යනවා එබැවින් ඔවුන් ඒක බෞද්ධ කියලා හිතන් ඉන්නවා ඔවුන් ඒකෙන් ගලවා ගන්න එක හරිම අපහසු වෙලා තිබෙනවා. ඒ නිසා එහෙම මේ විවිධාරමුණු හිතේ දෙන්නට නොදී සිත සංසුන්ව තබා ගැනීම බුදුරජාණන් වහන්සේ වදාළ නිර්දේශ කළ භාවනාව කියලා හිතාගෙන ඒකොල්ලෝ බණහන් නැතුව භාවනා කරන්නට යනවා. ඔවුන් මොනවා හිතනවද මට තේරෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ 35 වෙනි සිට 80 දක්වා ගස්කට ඇවිදිමින් කැලේ ඇවිදිමින් සත්තු ගැන ඌරෝ ගැන හඳ ගැන කතා කර කර හිටියා කතන්දර කී කිය හිටියා ජාතක කතා කියලා කියන්නේ ඉවුවා වෙන වැඩක් තිබුණ නැහැ කියලා දන්නේ නැහැ වුන් හිතන්නේ මේ අවුරුදු 35 80 දක්වා මේ කළ දේශනාවල තියෙන්නේ තිබෙන්නේ එහෙම ඊසොප්ගේ කතන්දර කීම වගේ කතන්දර කීමක් කියලා අපි හිතනවත් දන්නේ නැහැ. නැහැ. ඒ මිනිසා සැප සොයාගෙන යාම තුල ඔහුගේ බැක්මේ තියෙන වරදක් නිසා සැප 16න් එකක් ලැබෙනකොට දුක 16න් 15ක් ලැබෙන බව. ඔවුන් හොයන දර්ශනයේ තියෙන වරදක් නිසා කවදාවත් ඔවුන්ට අංග සම්පූර්ණ සොයක් නොලැබෙන බව. ඔවුන්ට පවෝස්සේ ගියත් පිනෝස්සේ ගියත් ධානෝස්සේ ගියත් ලෞකික භව ගාමිත්වයක් කරුණාම භව නිරෝධ ගාමිත්වයක් නොලැබෙන බව තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දාලා. වර්තමාන සමාජයේ සමහර අය දිහා බැලුවහම ඉලක්කය භව නිරෝධ ගාමිත්වේ. භව නිරෝධ ගාමිත්වේ ඉලක්කයක් ඉස්සරහින් තියලා තියෙනවා. ඒ ඉලක්කයට යන්න භව ගාමි වෙලා ඉන්නවා. ඉලක්කේ භව නිරෝධ ගාමී නිරෝධ භව නිරෝධගාමී ප්‍රතිඵලය ලබා ගන්න භවගාමී වෙලා. එහෙම එක වචනෙන් කියවට ශාස්ත්‍රීයව තේරෙන්නේ නැහැ. ඒක අපි ගලපමු මෙහෙම. භව නිරෝධගාමිත්වයට කියනවා නිවන් ලබනවායි කියලා. නිවන් ලබන්න අනාගත බුදුරජාණන් වහන්සේගෙන් වරම් ලැබෙනතුරු එතෙක්කල් සසර ඇවිදින්නට සකස් කරනවට කියනවා භවගාමී වෙනවා කියලා. ඒ නිසා භවගාමිත්‍ය තුළින් මව නිරෝධගාමී බලාපොරොත්තුක හිර වෙලා අපේ අය. කොහොඳ ජීවිතය තුළ මොනවද ලැබුණේ? කොහොම ජීවිතය තුළ මොනවද කරන්න බලාපොරොත්තු වෙනවද? ඒ නිසා වත්මන් සමාජයේහි භාවනාව අත්‍යවශ්‍යයි භාවනා නොකර බෑ කියලා කියන වචනයක් තියෙනවා. ඔව්. නමුත් තථාගතයන් වහන්සේ වදාළ පරිදි භාවනා යනු කුමක්දෙහි ප්‍රතිඵලය කුමක්දයි තේරුම් ගන්නේ නැතිව සුතමේ ඥානයක් නැතිව අභිඥාවල තියෙනවානේ වචන කීපයක් ඒවායේ තියෙන කරුණානුව ගත් කල අනුගමනීය ප්‍රතිපදාවට යන්න ඉස්සෙල්ලා සවන් දී තේරුම් ගන්න ඕන කමක් තියෙනවා මේ තේරුම් ගැනීම තුළ මිනිසෙකුට ලබා දෙන්නේ Taman පිළිබඳ අවබෝධය. අන්නේ අවබෝධය තුළ තමයි කෙනෙකුට වැටහෙන්නේ පෘථග්ජන නම් වූ පැවැත්ම තුළ සත්වයාට පැවැත්මක් කුරුම වෙන බව කාම රූප අරූප භවත්‍රය ඔස්සේ පැවැත්ම චිත්ත දමණය කර ප්‍රතිඵලයේ නොවන බව චිත්ත දමන නොදමණය නොවූ සිතක අවිවෘද්ධියක් බව අවිවෘද්ධියක් කියන්නේ එක එකට වඩා එකක් දියුණු වෙයි පවට වඩා පින පිටට වඩා ධානය. තථාගතයන් වහන්සේ පහළ වෙනට තිබුණා වූ යම්තාක් ප්‍රතිපත්තියක්ද දාන සීල භාවනා ආදී කොට ඒවා සියල්ල භවගාමී බව තථාගතයන් වහන්සේ ඊට වඩා සුවිශේෂී වූ ධමයක් දේශනා කරමි. වෙනත් අර චිත්තං දන්තං සුඛාවහං නම් වූ සොයක් මිනිසා සඳහා නිර්දේශ කළ බව. ඒ සඳහා සිත තේරුම් අරගෙන ධර්මයේ සරණින් සිත දමණය කරගත යුතු බව. නිකන් දමණය නෙමෙයි. සවන් දීලා තේරුම් ගන්න ඕන. ඇතැම් හෝ බණ කියන්නේ කවි හරි, ජාතක කතා හරි, විරුද්ධ හරි කියලා හිතාගෙන බණ ඕන්නේ කියනවා. ඔව් ඒවට නම් බණ කියන්නේ වවුල නෑ තමමවත් දන්නවා. නමුත් මේ සූත්‍ර දේශනාවල පවතින්නේ මේ චිත්තන්තාන්තං සුඛාවහං බවට පත්වීමට අවශ්‍ය කරුණු පැහැදිලි කිරීම නම් එහෙම නැත්නම් හැම සූත්‍රයකම පෙන්වන්නේ භාවනාව නම්. එහෙමත් නැත්නම් මේ සෑම සූත්‍රයකම පෙන්වන්නේ මගේ වචන වලින් කියනවා නම් ditth ධම්ම පරයයක් නම්. ඔබ සුතමේ ඥානය තුළ මේ ditth ධම්ම පරයයේ පරයය දෙක ඉගෙන ගන්න ඕන. අන්න ඉගෙන ගැනීම තුළ ඔබට හොරෙන් ඔබ වටා අවුරක් බැඳලා ඔබ සීමාවක් තුළ ඇවිද්දමින් ඇවිද්දමින් සිටින් ඉන්නා වූ හිරකරුවෙක් බව ඔබට තේරුම් යන්න වෙනවා. අපේ වත්තක පරිසරයේ ඉන්න කුරුල්ලෙකුට ඕනෑ තරම් ඈත ඉගෙනලා යන්න බාධාවක් නැහැ. කූඩු කරලා නැහැ. නමුත් සත්ත්ව උද්‍යානය වැනි එක තියෙනවා කුරුළු පාරාදීසය කියලා විශාල කණුවක් යටතේ දැල් ගහලා අකස් කරපු ගස්කොලන් ඇතුළත් කොට ඇති පාරාදීසයක්. ඒකෙත් ගහින් ගහට ගිල්ලා යන්න එන්න පුළුවන් කෑම හොයාගන්න. හැබැයි ඒක කොටුවක්. ඊට එහා යන්න බෑ. ඒවලේ අර පිටපරිසරය වගේ ගිල්ලෙන්නත් පුළුවන් පිටපරිසරය වගේ කැඹීමක් වෙනවා නමුත් ඒක සීමායි. නමුත් කුරුල්ලට නුවණ නැත්නම් ඔහුට පිට තියෙන අසීමිත ආකාශය පිළිබඳ අවබෝධයක් මේ සීමාව ඔහුගේ ලෝකය කියලා හිතනවා. ඔබ හිතන්නේ නැද්ද අපායයි දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ කියන්නේ කුරුළු කුඩුවක් කියලා? සීමාවක් කියලා? ඊටහායි ගිල්ලෙන්න මේකේ බෑ කියලා? මේක සීමාවක් විතරක් නෙමෙයි මේක බා මාර බන්ධනයේ බව ඔබ හිතන්නේ නැද්ද? මාර බන්ධනයේ සැරිසරීමට බුදුරජාණන් වහන්සේ ඕනෑ නම් බුදුන් වහන්සේ පහළ වලට හතර අපායයි දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝක 20 31යි 20යි පහළ වෙන්නේ නැහැ. ඒ මාර බන්ධනයේ සීමා. අන්න මේ තුල ගමන යන හැටි තේරෙනකොට සතෙක් ගමනක් යනවා නෙවෙයි ඒ හේතුන්ගේ ඵලයේ වශයෙන් අනාගත පැවැත්මක් සිදු වෙනවා. මේ පැවැත්ම තුල මාර බන්ධනය සංයෝජන බන්ධනය සසර බන්ධනයේ සීමා තියෙනවා. එකකට වඩා එකක් සැබසෝදායක වුණාට එකකට වඩා එකක් උසස් වුණාට ඒක සීමා සහිත බව. ඒක තේරුම් ගත්තම තමයි කෙනෙකුට අසීමිත වූ ඉඩකඩකට පියාඹා යන්න හිතෙන්නේ. ඔය චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං කියන එකෙන් වෙන ඉගැන්වීම ඔය සීමිත ඉඩකඩ තුළ විග්‍රහ වෙන්නේ නැහැ. ඒක අසීමිත ඉඩකඩක් සඳහා යන මාවතක්. එබැවින් මේ පාපේට ගිජු නැති අය අරමුණු රූප ශබ්ද ගන්ධ රස අරමුණු ඔස්සේ ලුහු බඳින්න කැමති නැති අය සිත තුල්ලාවා වූ එක අරමුණක් තුල රැඳී සිටමින් ඒ ලෝකෝත්තර සමාධියක් කියලා හිතනවනම් ඒ තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ සරණින් ලබාගත් භාවනාවේ ප්‍රතිඵලයක් කියලා හිතනවනම් ඔවුන් හැමෝටම වැරදිලා ඡන්දයත් භවගාමිත්වය තුළ අපාගත හේතුඵල ධර්මයක් ආගන්තරෝ පුනබ්බවං පුනර්භවයකට එනවා. භාගාමිත්‍ය තුළ කාම සුගතියේ කාම ස්වර්ගයේ නැත්නම් සත්කාම ස්වර්ගයේ උත්පත්තියත් ආගන්තරෝ පුනබ්බවං පුනර්භවයට එනවා. භවගාත්මේ මිත්‍ය තුළ රූපී අරූපී ධානයක් ආගන්තරෝ පුනබ්බවං පුනර්භවයට එනවා. ඒ අර සීමාව මාර බන්ධනය. කෙනෙකුට භාවනාවක් ඕන වෙන්නේ මාර බන්ධනය තුළ සැරිසරා නෙවෙයි මාර බන්ධනයෙන් මිදෙන්න ජායනෝ මාර බන්ධනා. චිත්තසුදමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං කියන එකෙන් පෙන්වන්නේත් ඔය මාර බන්ධනේ ඉක්මවා යාමක්. එහෙනම් භාවනාවේ අරමුණ කුමක්දයි කියන එක තේරුම් ගන්න වෙනවා. කෙරෙන්න ඕන මොකද්ද කියන එක තේරුම් ගන්න වෙනවා. හොඳයි දැන් ඔබ අතින් කරන්නේ කුමක්ද? ඔබ කියාවි කනබොන යනේන හරි හම්බ කරන එක කියලා. බැලුවම හරි. තව ටිකක් එහාට ගියා සිතින් කයම අතරින් ක්‍රියාකාරකම් කරන එක කියලා. බැලුවම ඒත් හරි. තව ටිකක් එහාට ගියාම කියන්න පුළුවන් වෙනවා මේක කන්න කර්ම කන්න විපාක සුක්ඛ කර්ම සුක්ඛ විපාක කන්න සුක්ඛ කර්ම කන්න සුක්ඛ විපාක නම් වූ කර්ම විපාක ඔස්සේ හේතුඵල ඔස්සේ යන පැවැත්ම. කර්මයේ හේතුව විපාකයේ ඵලය. කර්මයේ ආත්ම වශයෙන් නම් පරලෝ වශයෙන් ඵලය. මේ සීමාවට සමාජය හරි ආසයි. මේ සීමාව රැඳී ඉඳින්නත් සමාජය හරි ආසයි. සාමාන්‍යයෙන් අදා තථාගතයන් වහන්සේ උපමාවක් පවපෙන්ලා තිබෙනවා. මේ සීමාව තරණය කරන්නෝ ඊට අඩුයි. වසුපැතියෙක් මව කොහේ හිටියත් කිරිබොණ්ඩ වුණ වුණාම මව කරා එන්නාසේ මේ අරමුණු සුවේට ගිජුණ පුද්ගලයා සසරටම ඇදෙනවා කියලා. එහෙනම් මේ පිළිබඳ ඊට එහා තිබෙන්නා වූ උත්තරීතර සැනසීමක් පිළිබඳ හොයාගන්න තථාගතයන් වහන්සේ වදාළ පරිදි අපතුලින් තථාගතයන් වහන්සේ වදාළ වචන මාලාවක අර්ථ හොයාගන්න වෙනවා. අපතුලින් වචන මාලාවක අර්ථ හොයාගන්න වෙනවා. මේ වන විටත් අපි අපතුලින් නෙමෙයි පොතතුලින් මේක හොයාගෙන ඉන්නේ. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේදී සස්තම් බුද්ධ ධර්මයේදී සස්තල බෞද්ධ ශිෂ්ටාචාරයේදී දහම් පාසලේදී ඔබට මේ වචන මාලා කීපය හම් වෙනවා. එහෙමනම් මේ වචන හතර මම කියන්නම් ඉදිරියට ධර්ම දේශනාවට ඉඩ තියලා. ඔබ මේ කලයුත්ත ත්‍රිලක්ෂණය කියන වචනේ අර්ථය තේරුම් ගැනීම තුළින් හොයාගන්න ඕන. බැරි නම් චතුරාර්ය සත්‍ය කියන වචනේ තුලින් හොයාගන්න ඕන. එහෙම නැත්නම් පටිච්චසමුප්පාදේ නිරෝධය දැකීම නැමැති වචනෙන් හොයාගන්න ඕන. නැත්නම් බොජ්ජංග වැඩිම කියන වචනෙන් හොයාගන්න ඕන. නැත්නම් සතර සතිපට්ඨාන වැඩිම කියන වචනෙන් හොයාගන්න ඕන. නැත්නම් කර්ම හතරේ කර්මක්ෂය කිරීමේ කර්මයේ ඔස්සේ හොයාගන්න වෙනවා. පහක්ම ඕන නැහැ එකකින් හොයාගන්න ඕන. ඔබට මේ මම පැහැදිලි කර වචන හෝ තවත් වචන තියෙන්න පුළුවන් ත්‍රිවිධකයේ මේ මාර්ගයේ තියෙන මේ එකකින් මේ කාරණය තෝරා ගැනීමකින් තොරව චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං කරහා ළඟා වෙන්න බෑ. මතක තබා ගන්න. එහෙමනම් භාවනාව අනවශ්‍යයි කියන්නේ නෙමෙයි මම මේ කරුණ ඉදිරිපත් කළේ. භාවනාව අවශ්‍යයි හැමෝම කළ යුතුයි. ඒ බුදුන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා හිටපු ආලාරකාලාමලා උද්දකලාමලා බග්ගවලා කරපු භාවනාව වෙන්න බෑ. අන්නේ වෙනස තේරුම් ගන්න වෙනවා. භාවනා කියන වචනෙට වැඩිම කියන අර්ථ තියෙන්න පුළුවන්. නමුත් හැම එකක්ම එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ කරුණ තේරුම් ගැනීමකින් පසුව එළවෙන භාවනාවක් තියෙනවා. අපි මේ කරුණ පැහැදිලි කිරීම ධර්මදේශනා මගින් කරනවා ඊට පසුව ඔබට විවිධ භාවනා වෙනුවට හැමෝටම එක භාවනාවකට එළවෙන්න පුළුවන් වෙයි. ඒ චිත්තස්ස දමතෝ සාදෝ චිත්තං දන්තං සුඛාවහං කියලා කරුණට ගලපන්න පුළුවන් වෙයි ස්ත්‍රී පුරුෂ ගිහිවෙච්ච බැවිදි ભેදෙන්තරව ඕනෑම කෙනෙකුට. එනිසා කවි වෙනුවට කතන්දරන්ට විරුද්ධ වෙනුවට ත්‍රිපිටක සූත්‍ර දේශනා ඔස්සේ ඔබ විග්‍රහ කරන ඔබ පුද්ගලයෙක් වශයෙන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වුණාට පුද්ගලයෙක් වශයෙන් ඔබ සිත කය දෙකකට බෙදා කයට මුල් වෙන්නා වූ සිත ඇසකන්නාසය දියකය පහ ඔස්සේ ක්‍රියාත්මක වෙන ආකාරයේ ඒ තුළින් ආරි සත්‍ය පාපයට බැඳෙන ආකාරය, ඒ තුළින් දුක ඔබ පිටපස ලුහු බැඳෙන ආකාරය ඔබට තේරුම් ගන්නට ලැබේවි. එහෙනම් ඔබට ඒයින් මිදෙන්න බුදුන් වහන්සේ යෝජනා කර ක්‍රමයේ තේරුම් ගත්තාම ඔබ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නේ, බුදු සරණ යන්නේ, සැබෑ බෞද්ධෙක්. එහෙමත් නැත්නම් චිත්තං දන්තං සුඛාවහං පදේ පෙන්වන සුඛය ළඟා කරගන්නෙක් බවට පත් වෙන මග විවෘත කරගන්න ලැබේවි. ඒ සඳහා ඉදිරියේදී අපි තවදුරටත් කරුණු පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා ඊළඟ පියවරේදී. එබැවින් මේ කරුණ තේරුම් ගනිමින් ධර්මයේ ගැඹුර තේරුම් අරගෙන භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන්න කල්පනා කරන ලෙස මතක් කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. ඉස්සෙල්ල ශ්‍රී කුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිකල මින්වේ ධම්මවංශයේ ස්වාමීන් වහන්සේ